ජනලා රාත්‍රී වතාවේ විනාඩි 3 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ශාසනාව උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමත් පින්කමක් සද්ධර්මය ශ්‍රවණය කිරීමත් පින්කමක්. ඒ උදාර අරමුණ ඇතුවයි දැන් අප සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. අද දේශකයන්න් වහන්සේ දිවුලපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාම අධිපති රාජකීය පඬිත පූජ්‍යපාද හෙන්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ ධර්ම ආරාධනා කර සිටියා.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 කරගෙන එකඟ වූ සිතින් ඇසීම නියම ධර්ම ශ්‍රවණයයි. ගෞරවනීය පින් ඇති අපේ ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාෂීව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මේ මැදිරියේ සිටින බෝසත් පින්වත් ඔබ හැම වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ තරංගමාලා ඔස්සේ ලෝකේ පුරාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණාබිලාෂීව සිටින අපේ සත්පුරුෂ බෝසත් කාරුණික පින්වත්නි බුදුබණ කීම සහ බුදුබණ ඇසීම නැත්නම් සද්ධර්ම දේශනය සහ සද්ධර්ම ශ්‍රවණය ඒ තරම් නිර්මල වූ ගාම්භීර වූ ලෝක සත්වයින්ට හිතසුව පිණිස වූ තවත් දෙයක් නැති තරම් පින්වත්නි අදත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයේ මේ මාහැඟි ධර්ම දේශනාව ලෝවාසී සකල බොදුනුවන්ගේ හිතසුව පිණිස දායාද වෙන්නේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ එකී බුදුබණ කීම සහ බුදුබණ ඇසීම නැත්නම් සද්ධර්ම ශ්‍රවණය සහ සද්ධර්ම දේශනය අපි ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරමු පින්වත්නි සංයුක්ත නිකායේ සගත වර්ගයේ දේවතා සංයුත්තේ පජ්ජුන්න දීතු සූත්‍රය අසුරෙන් තමයි අද ධර්ම දේශනාව සාකච්ඡා කරන්නේ. පින්වත්නි මේ සූත්‍ර දේශනාවට අනුව බණ ඇසීමත් බණ කීමත් මේ ලෝකේ තියෙන ප්‍රබලම පින්කම් දෙකක්. මෙන්න මේ ගාතාව අහන්නකෝ යතෝයන් දේශකෝ ධම්මං සබ්බ සම්පatti සාධකං දේසේති තස්මා තස්සිද්ධ සබ්බ සම්පත්තියෝ පලං ලෝතර අමාමෑණි බුදුරජාණන් වහන්සේ නිවුණු සැනසුණු ඒ ලෞතර අමා නිවන් සෝය පිණිස වන ධර්ම දේශනා ශ්‍රාවකයන් වෙත දේශනා කරන දේශකයින්ටත් ශ්‍රාවකයින්ටත් එම දේශනාව අමා මහ නිවන් සෝයම පිණිස වෙනවා කියලා තමයි ඒ සූත්‍ර දේශනාවේ පුංචි ගාථා පාඩයෙන් කියවෙන්නේ. බෝසත් පින්වත්නි බෞද්ධ අපේ අවසන් ඉලක්කය අපේ අවසන් අරමුණ මොකද්ද නිර්වාණය බෞද්ධයා කියන කෙනා වෙන අරමුණක් ඔස්සේ යන කෙනෙක් නෙමෙයි බෞද්ධ කියන කෙනාගේ පරමාර්ථය නිර්වාණය මගේ බෝසත් පින්වත් ඔබ දන්නවා නිර්වාණය අවබෝධ කළ හැකි අවස්ථා තුනක් මේ ධර්ම මාර්ගයේ තියෙනවා. පළවෙනි එක සම්මා සම්බුද්ධත්වය. දෙවෙනි එක පච්චේක බුද්ධත්වය. එහෙම නැත්නම් පසේ බුදු බව. තුන්වෙනි එක අරිහත්වය. එනවත් මේ ඔය අවස්ථා තුනට අපි තුන් තරා බෝධිය කියලා කියනවා. බෝසත් පින්වතුනි, ඉන් පළමුවැනි සහ දෙවෙනි අවස්ථාව. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ සහ පච්චේක සම්බුද්ධත්වය. ලෞතර බුදු බව සහ පසේ බුදු බව. හැරුණු කොට අවසන් අවස්ථාව අරිහත්වය. ඊටාම සීමිත උතුමන් වහන්සේලා කීප දෙනෙකු පමණයි සම්මා සම්බුද්ධත්වයෙන් සහ පච්චේක සම්බුද්ධත්වයෙන් මේ නිර්වාණය අවබෝධ කරන්නේ. ඒකට හේතුව බෝසත් පින්වත් ඔබ දන්නවා තනිව අවබෝධ කළ යුතුයි සම්මා සම්බුදු බව පිණිස. පසේ බුදු බව පිණිස. එතකොට සාමාන්‍යයෙන් සුවහසක් උතුමන් වහන්සේලා නිර්වාණය අවබෝධ කරන සුලභ ක්‍රමය තමයි සුලභම අවස්ථාව තමයි අරහත්ත්වය. ඒ අවස්ථා තුලින් පහසුම අවස්ථාවත් අරහත්ත්වය. දැන් අපි අපේ ඉන්න පිරිසෙන් ඇහුවොත් ඔබ යම් දවසක නිර්වාණ අවබෝධය පිණිස පෙරම් පුරන්නේ ওই කොයි අවස්ථාවෙන් නිවන් දකින්නද කියලා බහුතරයක් දෙනා මගේ පින්වත්නි තෝරගන්නේ අර අවසන් අවස්ථාව. අරහත්ත්වය. ඉන් මෙහා වෙන පාරවල් නැහෙනේ. ඔබ යම් කිසි දවසක නිවන් දකිනවා නම් අඩුම තරමින් ඔබ මහරහතන් වහන්සේ නමක බවට පත්විය යුතුයි. එහෙම නැත්නම් ඔබ පසේ බුදුරයන් වහන්සේ නමක බවට පත්විය යුතුයි. එහෙමත් නැත්නම් මෙලොව ශ්‍රේෂ්ඨතම ජීවිතය සම්මා සම්බුද්ධත්වය ඔබ සංසාරකෙදිනක හෝ ගොඩනගාගත යුතුයි. එතකොට මේ බහුතරයක් දෙනා අරහත්වයෙන් සසර කෙලවර කරන්ට නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි නිර්වාණ අවබෝධය පිණිස පෙරම් පුරණ අයට ඔය තුන්වෙනි අවස්ථාව. ඒ කියන්නේ අරහත්වය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙන කාරණාවක් තියෙනවා. අරිහත්වයෙන් එහෙම නැත්නම් රහත් භවෙන් නිර්වාණය අවබෝධ කරන සියලු දෙනා ඒ නිර්වාණය අවබෝධ කරගන්නේ බණ අහලා වෙන ක්‍රමයක් නැහැ. එතකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ සහ අතලොස්සක් වූ පසේ බුදවරු හැරුණකොට මෙලව නිර්වාණය අවබෝධ කළා වූ උතුමන් වහන්සේලා සියලු දෙනාම ඒ නිර්වාණය අවබෝධ කරලා තියෙන්නේ බණ අහලා. අවබෝධ කළ උතුමෙක්ගෙන් අහපු බණ අවබෝධ කරගෙන උන්වහන්සේලා නිර්වාණය අවබෝධ කළා. පින්වත්නි මේ පජ්ජුන දීතු සූත්‍රයේදී අපි සාකච්ඡා කරන්නේ අන්නේ ධර්ම ශ්‍රවණයේ සහ ධර්ම දේශනයේ හිතින වටිනාකම. නිර්වාණය කොතනද ඒ සඳහා ධර්ම දේශනාව පාදක විය යුතුයි මූලික විය යුතුයි ධර්ම ශ්‍රවණය ඒ සඳහා අනිවාර්යයි අපි මේ ශ්‍රී ලංකාවේ මේ බිමේ දැන් සියවස් 26ක් තිස්සේ බණ අහනවනේ සියවස් 26ක් තිස්සේ බණ අහනවා අපේ තථාගත බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනකදී මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරලා බණ කිව්වා එදා ඉඳලා මිනිස්සු බණ ඇහුවා ධර්මයේ සාකච්ඡා කළා. මහින්ද මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් පස්සේ මුළු දිවයිනම බෞද්ධ රාජ්‍යයක් බවට පත් වුණා. එදා ඉඳලා අපි මේ සියවස් 26 තිස්සෙම නොකඩවා දිනපතා කරගෙන එන යම් චාරිත්‍රයක් ඇද්ද යම් දිනපතා දෛනික අංගයක් ඇද්ද ඒ තමයි බණ අහපු එක. කනවා බොනවා නානවට අමතරව මිනිස්සු සියවස් 26ක් තිස්සේ කරගෙන ආපු ඵලදායක වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ බණහප එක. පින්වත්නි ඔබ කොච්චර හොඳද මේ රටේ මිනිස්සු කොච්චර හොඳද? කවදාවත් අපේ රටේ අහිංසක සතෙක්වත් මහපාරේ පණ ඇදලා මැරෙන්නේ නැහැ. මිනිස්සු තමන්ගේ වැඩ දාලා අසරණ වෙච්ච කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා තවමත්. මේ රටේ කොහෙවත් බඩිකින්නේ මැරෙන කෙනෙක් නැහැ. විශේෂ අවස්ථාවල මිනිස්සු බලහත්කාරයෙන් අඬගගහ කණ්ඩ දෙන රටක් මේක. මේ රටේ මිනිස්සු ලෝකේ අනිත් ජාතීන්ට වඩා වෙනස්, අනිත් මිනිස්සුන්ට වඩා වෙනස්. ඒ වෙනස අපි තුල ඇති වුණේ කොහොමද? අපි මොනවද තිබිලාද? එන්නත් මේ බිමේ මෙච්චර කාලයක් තිස්සේ අපි බණ අහලා අහලා අහලා අපේ પરම්පරා ගානක් හැදුණා. ඒ නිසා එක පැත්තකින් අපි මේ ශ්‍රී ලාංකීය ජාතිය විදිහට සිංහල ජාතිය පමණක් නෙමෙයි ශ්‍රී ලාංකීය ජාතිය විදිහට ලෝකේ අනිත් රටවල් වල ඉන්න මිනිස්සුන්ට වඩා සෑහෙන සංහිඳුණු හොඳ දැක්මක් තියෙන සංවේදී හිතක් තියෙන මිනිසු කොටසක් බවට පත් වෙලා තියෙනවා. පින්වත්නි, ඒකට හේතුව බනහපු එක. අද දවසේ ඔබ කොච්චර හොඳද? ඔබ ඔහොම හොඳ වුණේ ඔබේ දෙමාපියෝ නිසා. ඔබේ දෙමව්පියෝ ඔබට හරි මඟ පෙන්වපු නිසා. ඔවුන්ට ඒ හරි පාර කොහෙන්ද ලැබුණේ? හොයාගෙන ගියාම බුදුදහම තමයි පාර කියලා තියෙන්නේ. ඔබේ දරුවොත් අද බණ ඇහුවොත් ඔවුන් හෙට හොඳ පරපුරක් ගොඩනගාවි. ඒ නිසා බණ අහන එක හැම අතින්ම අපේ ජීවිතවලට හරි වටිනවා. පින්වත්නි, නිර්වාණ මාර්ගයට යොමු වෙන කෙනා මූලිකවම තැබිය යුතු පියවර තමයි සෝතාපන්න මාර්ගයට ඇතුළත් වීම. සෝහන් ඵලයට පෙර සෝහන් මාර්ගය. සෝහන් මාර්ගයට ඇතුළත් වෙනකොට ගොඩනගා ගත යුතු ඇති කරගත යුතු අනිවාර්ය සුදුසුකම් කීපයක් තියෙනවා. ඔබට මතකද සෝතාපට්ටි අංග ලෙස මේවා අපි අහලා තියෙනවා. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ කියන්නේ සත්පුරුෂ ආශ්‍රය. දෙවෙනි එක තමයි සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය. හතරවෙනි එක ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් මගේ පින්වත්නි බලන්නකෝ බණ අහනවා කියන එක ඇතුළෙම ඔය සෝවහන් මාර්ගය ගොඩ නැගෙනවා. ඒකට 아무තු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම හරියට බණ අහනවා නම් අහන්නේ ඇත්තටම හරි බණ නම් ඒ දෙපැත්තම සම්පූර්ණ වෙන්න ඕනේ. අපි ඇහුවේ බණ වෙන්න ඕනේ. බණ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ගැලවීමේ මාර්ගය. ඇහුවේ ඒ බුදුබණ වෙන්න ඕන. ඒ වගේම අපි හරියට අහලා තියෙන්න ඕන. ඒ දෙක සමබර වුණොත් ඔය කියන සෝහන් මාර්ගය ධර්මදේශනාව ඇතුළෙම ධර්ම ශ්‍රවණය ඇතුළෙම ගොඩ නැගෙනවා. බලමුකෝ කොහොමද වෙන්නේ කියලා. මගේ බෝසත් පින්වත්නි සෝතාපට්ටි අංගවල පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය. ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේ හැම වෙලේම කල්යාණ මිත්‍රයෙක් නේ නේද දැන් කල්යාණ මිත්‍රයෙක් හැම වෙලේම ඔබව යහපතටනේ ගෙනියන්නේ. ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේ ඔබත් එක්ක කිසිම පෞද්ගලික සම්බන්ධයක් බැඳීමක් නැහැ. එහෙම නැති කෙනෙක් ඔබ ඉස්සරහා වාඩි වෙලා ඔබේ ජීවිත හදාගන්න පැය ගාණක් උපදෙස් දෙනවා කියන්නේ උන්වහන්සේ කල්යාණ මිත්‍රයෙක් නේ නේද? කිසිදු අපේක්ෂාවකින් තොරව. දැන් අද මේ මේ අපේ මැදිරියේ ඉන්න පිරිසම බලන්නකෝ බයි මමයි නැවත විදිහට අපි හමු වෙන එකක් නෑ සමහර විට. සමහර විට හමු වෙවි. අපේ වෙන පෞද්ගලික බැඳීමක් නෑ. ඔබ මාව දැක්කද? මම ඔබව දැක්කද? මම ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මා අවබෝධ කරගත් පරිදි ඔබට දේශනා කරනවා. කල්යාණ මිත්‍රයා කියන කෙනා හැම වෙලෙම ඔබෙන් යමක් බලාපොරොත්තු නොවිය ඔබට යහපත ගේන කෙනා ඔබව යහපතට ගෙනියන කෙනා බණ කියන හාමුදුරුව කොහේ වුණත් වෙන තැනක බණ කිව්වත් කල්යාණ මිත්‍රයෙක් සෝතාපට්ටි අංගවල පළවෙනි එක එතනම හරි කල්යාණ මිත්‍ර සම්පත්තිය ගොඩ නැගිලා නරක මොකුත් කියන්නේ නැහැ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ජීවිතවල හොඳ පැත්ත විතරයි කියන්නේ ජීවිත හදාගන්න දේවල් විතරයි කියන්නේ ඉතින් ඒ නිසා පළවෙනි කාරණාව හරි දෙවෙනි කාරණාව සෝතාපට්ටිආංගවල දෙක සද්ධර්ම ශ්‍රවණය. ඒක නේ දැන් කරන්නේ. ඒක අරමුණ. ධර්ම ශ්‍රවණය. ඒ කාරණාවත් හරි. තුන්වෙනි කාරණාව යෝනිසෝ මානසිකාරය. ඒක නම් මට කරන්න බෑ. ඒක ඔබට තමයි කරන්න පුළුවන්. බණ අහන ඇත්තෝ යෝනිසෝ මානසිකාරයෙන් බණ අහන්න ඕන. ධර්මදේශනාවත් එක්ක හිත තියාගන්න ඕනේ. හරි අමාරු වැඩක් ඒක. ඒක තරමකට හෝ මානසික සංහිඳියාවක් තියෙන කෙනෙකුට පමණයි කරන්න පුළුවන්. මේ හිත කියලා කියන එක හරිම දඩබ්බරයි. අපි මේ වෙනකොට ජීවිතේ විවිධාය බය කරගෙන, විවිධාය යටත් කරගෙන, විවිධාය යාලු කරගෙන අපි කියන විදිහට වැඩ කරන විදිහට ඒගොල්ලෝ හැඩගස්සගෙන තියෙනවා. ගෙදර ඉන්න සුරතල් බල්ලා එන්න කියනකොට එනවා, ඉන්න කියනකොට ඉන්නවා, යන්න කියනකොට යනවා. ගෙදර ඉන්න දරුවොත් සමහරට දෙමව්පියන්ට ඕන විදිහට කීකරු හදාගෙන තියෙනවා. නෝන මහත්තයාට ඕන විදිහට සැමියා මහත්තයාව කීකරු කරගෙන තියෙනවා. මහත්තයාට ඕන විදිහට නෝනව කීකරු කරගෙන තියෙනවා. රටේ පාලකයෝ ජනතාව කීකරු කරගෙන තියෙනවා. පොලිසිය මහතුරු ප්‍රියදුරෝ ටික බය කරගෙන කීකරු කරගෙන දැන් අපි කාව බය කරගෙන කීකරු කරගෙන හිටියත් කවුරු අපි කියන දේ ඇහුවත් නැතත් ඒ එකක්වත් වැඩක් නැහැ. ඔබේ හිත ඔබ කියන එක අහන්න නැත්තම්. මේ මං කියන එක ඔබ වෙලාවක කරලා බලන්න. නිෂ්කලංක වෙලාවක ඔබේ ඔබේ හිතටම ඔබ කියන්න හා දැන් මොකුත් නොහිතා ඉන්න. අපි හිතට එහෙම යෝජනා කරමු. දැන් මේක අභ්‍යාස කරන්න අපිට මේ මැදිරියේ වෙලාව නැහැ. ඔබ නිවාඩුව බලන්න. හිතට කියන්න දැන් කොහෙවත් යන්න එපා. චිත්ත රූප මවන්න එපා. අලුත් සිතුවිලි ගේන්න එපා. තරණයව මතක් කරන්න එපා. කොටින්ම චුට්ටක් නිෂ්ක්‍රීය වෙලා ඉන්න. මුකුත් හිතන්න නැතුව ඉන්න කියලා. බලන්නකෝ හිත එහෙම ඉන්නේ හිතට එහෙම ඉන්න බෑ. හිතට එහෙම ඉඳලා පුරුදු නෑ. ඔබ පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න. දවසක ඔබේ හිත ඔබ කියන කියන දේ අහන තැනට ගේන්න ඕන. ඔය අභ්‍යාසයෙන් ඔබ බලන්න. හිතට ඒ නියෝගය දීලා බලන්න. හිත ඒක අහනවාද කියලා. පින්වත්නි බොහෝ විට හිත ඒ විදිහට කීකරු නැති වග ඔබට වැටහෙයි. බනහන වෙලාවටත් ඉන්නේ ඒ හිතමයි. හුඟක් වෙලාවට ඒකාකාරී ඉරියව්වක ඉන්නකොට මනස දුවනවා. ඒ නිසා මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට මගේ බෝසත් පින්වත් ඔබ ඒකට දැහැන්ගත වෙන්න ඕන. ධර්ම දේශනාවකට දැහැන්ගත වෙන්න ඉස්සර වෙලාම ඒ අහන ධර්මයේ පිළිබඳ මහා දැවැන්ත ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ආසාවක් කැමැත්තක් තියෙන්න ඕනේ. බලහත්කාරයෙන් බන අසවන්න බෑනේ. කිසිම වෙලාවක බලහත්කාරයෙන් බන අසවන්න බෑ. කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න ඕනේ බනහන්න. දැන් හුඟාක් වෙලාවට අපි දකිනවා විශාල ධර්ම සාකච්ඡා කරන ධර්ම දේශනා කරන තැන්වල ඉස්සරහට එන පිරිස කොහොමත් කඩාගෙන ඉස්සරහට එනවා. මග ඇරලා කොහේ හරි අඳුරු මුල්ලකට යන අය කොහොමත් යනවා. ඒගොල්ලෝ මෙහෙන්න මෙතනින් ඉඳ ගන්න කියලා ගෙනාවට ඒගොල්ලෝ කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. මම යන්න ඕනේ බණ අහන්න ළඟට ගිහිල්ලා හොඳට හැෙන තැනක ඉඳගෙන බණ අහන්න ඕනේ කියන එක සසර පුරුද්දෙන් එන හැඟීමක්. ඒ නිසා කැමැත්තෙන් බණ අහන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් බණ අහන්න ඕනේ. එතකොට හිත දුවන්නේ. හිත පුළුවන් තරම් ඒක අරමුණක තියාගන්න. පින්වත්නි ඔබ බලන්න මේ මනස කියන එක හරි විශ්මිත එකක්. මේ මනසේ දියුණුවේ එක අවස්ථාවක් තමයි එක මනසකින් දේවල් දෙකක් හිතන්න පුළුවන්කම. ඒ දියුණු අවස්ථාවක්. හැබැයි බොහෝ වෙලාවට අපි එදිනෙදා වැඩ කරද්දිත් ඔය ඔය වැඩේ කරනවා. කියන්නේ එක වැඩක් කරන ගමන් තව එකක් හිතනවා. කල්පනා කරලා බලන්න රෙදි හෝදන කෙනෙක් කවදද රෙදි හෝදන එක ගැන විතරක් හිත හිත රෙදි හේදුවේ. යදුරු මහත්තයා කල්පනා කරලා බලන්න වාහන පදවන කෙනෙක් කවද්ද ඒ ගැන විතරක් හිතලා වෙන මුකුත් නොහිත රිය පැදෙව්වි කියලා. ගොඩක් දේවල් හිතුවා මතක් වුණා ඒ වගේම දකින්න පේන දේවල් වලින් ඇහෙන දේවල් වලින් අලුත් ඒවා හිතුවා අපි අර වැඩේ හැර තව එකක් දෙකක් කල්පනා කරලා තියෙනවා හැබැයි ඒක මානසික දියුණුවක් නෙමෙයි ඒ අපේ මනසේ තියෙන දුර්වලකම හිත එක තැනක තියාගන්න බැරිකම ඔබ ඕක ඔය ඔය කියන දුර්වලකම මගේ අරගන්න අමුතු භාවනා ක්‍රම කරන්න ඕනේ නැහැ. ඔබ gederidi අත්හදා බලන්න උයන ගමන් හොදි හැඳි ගන්න ගමන් ඒක විතරක් කරන්න. ඔබට තේරෙයි උයන ගමන් හිත දුවනවා. ආයෙ ගේන්න. මිදුලාතු ගානෝ ඒක හරි හොඳ භාවනාවක්. පන්සලේ පොඩි හාමුදුරුවන්ට විදර්ශනාව ඉස්සලා දුන්නේ නැහැ. පන්සලේදී දුන්නේ මළු ආමදින්න. රටාවකට මලුව අමදින්න දුවන විසිරෙන හිත අර රටාවත් එක්කලා මලුව අමදින එකට කේන්ද්‍රගත වෙනවා. ඒ නිසා ඔබ ඒ අභ්‍යාස කරලා මුලින් හිත ටිකක් සංසුන් කරගන්න බලන්න. ඔබට පුළුවන් නම් මිදුල අමදින වෙලාවට ඒ ගැන විතරක් හිත හිතා කරන්න වෙනත් වැඩක් කරනකොට ඒ කරන වැඩේ ගැන විතරක් හිතන්න ආන් එතෙන්ට ඔබ ආවට පස්සේ තේරුම් ගන්න ඔබ සෑහෙන මානසික දියුණුවකට ඇවිත් තියෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් දෙකක් කරන්න. එහෙම නැතුව එක වෙලාවේ එක වැඩක් කරන්න බැරුව එක දෙයකට විතරක් හිත ගේන්න බැරුව හිත තන් දෙක දුවනවා කියන්නේ ඒක දුර්වලකමක්. ඒ නිසා පින්වත්නි මේ කියපු යෝනිසෝ මනසිකාරය ධර්ම ශ්‍රවණයේදී විතරක් නෙමෙයි හැම දෙයකදීම වැදගත්. හැම දෙයක්ම සාර්ථක කරගන්න යෝනිසෝ මනසිකාරය හරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා දැන් මේ තිරුවාන ගාමිනී මාර්ගයේ පළමු පියවර සෝවහන් මාර්ගයට අවතීර්ණ වීම. මේ පිරිසුදු බුද්ධ වචනය. පින්වත්නි අපි නිවන් මගට ලං වෙනවා කියලා හිතාගෙන කරන බොහෝ දේවල් නිර්වාණය මැද තියාගෙන වටේ යන එකක්. කවදාවත් අපිට අර හරි කේන්ද්‍රයට එන්න බෑ. ගොම්බාන බැඳලා සෙක්කුව කරකවනවා වගේ වැඩක්. සෙක්කුව මැදට ගොන්නු දෙන්නට එන්න බෑ කවදාවත්. මෙන්නත්නේ අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට මේ පණිවිඩය දෙන්න ඕනේ. නිවන පිණිස, නිර්වාණය පිණිස කියලා හිතාගෙන කරන බොහෝ පින්දහම් නිවනින් ගොඩක් ඈත. මේ විද පුද පූජා, විවිධ වන්දනා ක්‍රම මේවා කරලා අපි නිර්වාණයට ළඟයි කියලා හිතන් හිටියට ඒවා බහුතරයක් නිවනින් ගොඩාක් ඈත තියෙන ඒවා. නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ සාමාන්‍ය කිහි ඇත්තන්ටත් නිර්වාණ මාර්ගයට තබන පළවෙනි පියවර සෝවහන් මාර්ගයට අවතීර්ණ වෙන්න. අර කියපු ශ්‍රාවක පිරිසට බුදුහාමුදුරුවන්ගේ අෂ්ටාර පුද්ගල ශ්‍රාවක පිරිසට ඇතුළත් වෙන්න පුළුවන් එතකොට. මම අටපිරිකර මේ වෙනකොට 108ක් පූජා කරලා තියෙනවා කියන එක සුදුසුකමක් නෙමෙයි එතකොට. බෞද්ධකමට. මම අටමස්ථානේ 28 පාරක් ගිහින් තිනවා කියන එක සුදුසුකමක් නෙමෙයි. මම සිරීපාද කන්ද හේකස් ගානට නැගලා බහලා තියෙනවා කියන එක බෞද්ධකමේ සංකේතයක් නෙමෙයි. අපේ ඇත්ත හුඟාක් ඔය ගිය සංචාර වන්දනා ගමන් කරපු පුද පූජා පහන් 84000 හේවා ඕවෙන් මේවෙන් හිතන් ඉන්නවා අපි හරි ළඟයි නිවනට කියලා. පින්වත්නි, ඒ ওই බුද්ධ පූජා දුන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේදී. අපි අපි අද දවසේ සංයුක්ත ගණිතය ඉගෙන ගත්තට අපි මුලින්ම කළේ මැටිගුලි අනපු එක. සංයුක්ත ගණිතයට එකපාරට ළමයෙක් ගේන්න බැරි හින්දා තමයි එයාට අර බිල්ඩින් බොක්ස් දීලා, ක්ලේ ගුලි දීලා ඔහුව හුරු කරන්නේ. හැබැයි හැමදාම ක්ලේ ගුලිත් එක්ක ඉඳලා බෑ. හැමදාම බිල්ඩින් බ්ලොක්ස් හද හද ඉඳලා බෑ. එන්න ඕනේ ඉස්සරහට. දැන් මේ අපේ බෞද්ධයන්ට වෙලා තියෙන්නේ මේ කියපු ධර්ම මාර්ගයට එන්න අවතීර්ණ වෙන්න පොඩි හුරුවක් ගන්න හදලා තිබිච්ච පුද පූජාවල අදටත් එල්ලිලා ඉන්නවා. නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙච්ච පිරිස විතරයි බුදුහාමුදුරුවන්ගේ අය වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ කෙනෙක් වෙන්න නම් ශ්‍රාවක සංඝයාගෙන් එක්කෙනෙක් වෙන්න ඕනා. ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ බුදුහාමුදුරුව සරණ ගියපු උන්වහන්සේගත් මඟ ගත්ත පිරිස. ශ්‍රාවකයෝ කියන්නේ බුදුහාමුදුරුව අනුගමනය කරන අය. සංඝ කියන්නේ පිරිස. සංඝයා කියන්නේ පිරිස. එතකොට සිව්වනක් පිරිස ඔබට මතකයි භික්ඛු සංඝ, භික්ඛුණී සංඝ, උපාසක සංඝ, උපාසිකා සංඝ. ඔන්න සිව්වනක් පිරිස. ඔය සිව්වනක් පිරිස ආයේ කොටස් අටකට කැඩෙනවනේ. සෝවාහන් මාර්ගයට පිළිපන් කෙනා සෝහන් ඵලයටපත් වූ කෙනා. සකදාගාමි මාර්ගයට පිළිපන් කෙනා සකදාගාමි ඵලයටපත් වූ කෙනා. අනාගාමි මාර්ගයට පිළිපන් කෙනා අනාගාමි ඵලයටපත් වූ කෙනා. අරිහත් මාර්ගයට පිළිපන් කෙනා අරිහත් ඵලය අවබෝධ කළ කෙනා. ඔය කියපු අෂ්ටාර්ය පුද්ගලයන් අතරට අෂ්ට ආර්ය පුද්ගලයන් අතරට ඔබ ඇතුළත් වුණොත් ඔබ බුදුහාමුදුරුවන්ගේ කෙනෙක්. ඔබ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක්. ඔබ නිවන අරමුණු කරන් යන කෙනෙක්. පල්ලෙහාම තියෙන තැන කොතනද? ඔබට ලේසියෙන් යන්න පුළුවන්. සෝවහන් මාර්ගයට අවතීර්ණ වූ කෙනා. සෝවහන් මාර්ගයට අවතීර්ණ වූ කෙනා මොන වගේද? ඔහු කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනවා. ඔහු ධර්ම ශ්‍රවණය කරනවා. ඔහු යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා. දැන් අපි තුනක් කතා කරා. තව එකක් තියෙනවා. ඒක තමයි ධම්මානුගම්ම ප්‍රතිපදාව. ධර්මානුකූලව ජීවත් වෙනවා. දැන් තේරෙනවන්නේ ධර්මදේශනාවක් ඇතුලේ ඔබව අර කියපු සෝහන් මාර්ගයට අරගෙන යනවානේ. බණා කියන කියන එක ලේසි වැඩක් නෙවෙයි බලන් යාම. සරල වැඩක් නෙවෙයි. පින්වත්නි වෙන පින්කමකදී ඔබ ඔය උත්තරීතර தත්ත්වයට පත් කරන්නේ නැහැ. ඔබ හොඳට හොයලා බලන්න බුදුහාමුදුරුවෝ වැඩ හිටපු මහා පින්බිමක ඉතිහාසය. සවැත් නුවර දෙවුරම් මෙහෙර හොයන්න. එහෙම නැත්නම් පූර්වාරාමයේ හොයන්න ඉතිහාසය. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු වේළුවනාරාමයේ හොයන්න. ඒ ඒ මහා විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන මොනවද කරලා තියෙන පින්කම් කියලා. චෛත්‍ය කොට මුදුනට එනකන් අටපිරිකර කොට ගහලා පින්කම් කරලා දිනනද කියලා හොයන්න. කරලා නැහැ. චෛත්‍ය වටේ රෙදි උතලා දිනනද කියලා හොයලා බලන්න. ඔළුවේ දියන් ගිහලා. කරලා නැහැ. බෙරක ගහ මල් වැල් එල්ල එල්ල බෝධි පූජා කරලා නැහැ. ඕවා මිනිස්සුන්ට ශ්‍රද්ධාව හුරු වෙන්න දීපු අභ්‍යාස. අදට අපි එතනම නතර වෙලා ජීවිතේ නාගි වෙනකන් මේ අභ්‍යාස ටික කර කර ඉන්නවා. බුදුහාමුදුරුව වැඩ හිටපු පන්සල්වල උන්වහන්සේගේ අපවාද අනුශාසන පරිදි කරපු පින්කම් මේවා. බණ ඇහුවා. ධර්ම සාකච්ඡා කළා. භාවනා කළා. දන් දුන්නා. දන් දෙන්න පුළුවන් තරම් කාට හරි මොනවා හරි සතුට වුණත් දන් දෙන්න පුළුවන් penggත්නි. ඔබ හිතන්න එපා දන් දෙනවා කියන්නේ බත් බෙදෙනවටම කියලා. සතුට දෙන්න පුළුවන්. වේදනාවෙන් ඉන්න පීඩණයෙන් ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා ඔහුට සහනයක් වෙන්නකෝ, ඔහුට සතුටක් වෙන්නකෝ. ඔබ ඔබේ හිතේ දින ලස්සන හැඟීමක් පරිත්‍යාග කරා වෙනවා. ඔබේ දැනුම ඔබ දන් දෙන්න. කිසිදු අපේක්ෂාවකින් තොරව තව කෙනෙක්ට උගන්වන්න. දැන් අපේ ආච්චි අම්මලා ඉන්නවා. ගොඩාක් ලොකු ශිල්ප කලා දැනුමින් પરම්පරාවෙන් රැකගෙන ආපු අය. කැවිලි හදන්න පුළුවන්. දේශීය හස්ත කර්මාන්ත පුළුවන්. ඊළඟ પરම්පරාවට අපේක්ෂාවකින් තොරව කියලා දෙන්න. කවදා හරි දවසක දරුවන්ට වැදගත් වෙයි. අන්න අපි අපේ දැනුම දන් දුන්නා. අපි ඉගෙනගත්ත ධර්මය අපි තව කෙනෙකුට කියලා දෙනවා. ඉතින් හැම වෙලෙම දන් දෙන්න. හැම දෙයක්ම දන් දෙන්න පුළුවන්. ඊළඟට සිල් රකින්න. බුදුහාමුදුරුවෝ අගය කරන්නේ අර මහා මේරු පර්වතයේ තරම් උසට අටපිරිකර සිවුරු පිරිකර ආහාර පාන මල් සුවඳ දුම් පහන් මේවා මහා මේරු පවුව තරමට ගොඩ ගහලා පූජා කරනවට වඩා බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ අකුණු සනක් ගහන මොහොතක් ප්‍රතිපත්තියක් රකින්න අකුණු සනක් ගහන මොහොතක් විදර්ශනාව වඩන්න. උන්වහන්සේ කියන්නේ මට මේ හැටි පූජා කරපල්ලා කියලා අපිට කිව්වේ නෑ. උන්වහන්සේ බලාපොරොත්තු වුණේම නෑ. උන්වහන්සේ පිරිනිවන් පෑපසු උන්වහන්සේ වෙනුවෙන් අපි මේ පුද පූජා කර කර ඇතර මේවා ව්‍යාපාර කරගෙන තියෙන හම්බ කරන් කනවා අපේ මිනිස්සු. ඒක නෙමෙයි වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ මොනවද? මට දීපල්ලා කියලා නෙමෙයි උන්වහන්සේ කිව්වේ. මං වෙනුවෙන් පුද පූජා කරපල්ලා කියලා නෙමෙයි. බුදුහාමුදුරු කිව්වා ඔබ ඔබ වෙනුවෙන් ප්‍රතිපත්ති රකින්න. ඔබ ඔබ වෙනුවෙන් විදර්ශනාව වඩන්න. ඔබේ ගැළවීම තියෙන ඔබේ අතේ. බුදුහාමුදුරුව වෙනුවෙන් යමක් කරනවද ඒ ඔබේ ගැළවීම පිණිස කරන දේ වෙන්න ඕනේ. අපේ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න මොහොතේ අනිත් හැමෝම අනද්දි එක භික්ෂුවක් යනවනේ යන්න එතනින්. ඒතර අනිත් ස්වාමීන් වහන්සලාන කොහෙද යන්නේ? මම යනවා කැලේ. මොකද මම භාවනා කරන්නේ. මේ බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පාන්න ආසන්න වෙලාවේ ඕමත් ගෝලියෝ ඉන්නවද? අනිත් මේ හැමෝම අඬද්දි වට දැන්ද භාවනා කරන්න මතක් වුණේ කියලා. මට ඒ වඩන්නේ මම යනවා. උන්වහන්සේ ගියා. අනේ ඉතින් අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ කියනවා ස්වාමීනි හරි කනගාටුයි. ඔබ වහන්සේ ඊටාම සත්පුරුෂයත් පැවිදි කළා මහා සත්පුරුෂ ගුණ මකුවත් පැවිදි වෙලා කරලා තියෙනවනේ. බුදු පියාණන් වහන්සේ ආන ඇයි මහන්නේ එහෙම කියන්නේ බලන්නකෝ වහන්සේ පිරිනුවන් පාණ්ඩ හදන ආයේ සංසාරේ කවදාවත් ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට හමු වෙන්නේ මේ අවසන් නිතු කීපය මේ ස්වාමීනි දුක දරා ගන්න බැරුව මේ ලක්ෂ ගණන් ස්වාමීන් වහන්සේලාට නවලපනවා මේවට පමණක් නෙවෙයි විදේශ රටවල් වලින් පවා මිනිසුන් ඇවිල්ලා අඬද්දි මෙතෙක් කල් ඔබ වහන්සේ ළඟ හිටපු ආන් එක ගෝලෙක් එක ශිෂ්‍යයෙක් එක භික්ෂුවක් ගියා යන්නේ භාවනා කරන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ ඉඳගෙන සාදුකාර දෙනවා. සාදු සාදු සාදු අන්න නියම ගෝලයෝ කියලා. උන්වහන්සේ කියනවා මට ආදරේ නම් මට ගරු කරනවා නම් මේ දුක්ඛිත සංසාරයෙන් ගැලවියල්ලා. මම මං වෙනුවෙන් අඬා නයින් එපා කියලා. එහෙම සාස්ත්‍රෝවරෙක් අපිට ඉන්නේ. ඉතින් උන්වහන්සේ අපිට කිව්වේ ඔබ ඔබ වෙනුවෙන් මේ ධහම පාවිච්චි කරන්න. ඔබේ ගැලවීම වෙනුවෙන්, බුදුහාමුදුරුව වෙනුවෙන්, උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් පුද පූජා කරමින් අපි අපේ නිර්වාණය පැත්තක තියලා නිකන් වන්දනා පුද පූජා පමණක් කරමින් හිටියොත් ඔබ යම් දවසක අනාථ වෙනවා, අසරණ වෙනවා. ඔබේ ගැලවීමට කවුරුවත් නැති වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව කියාපු දේ ආයෙ කියවන්න. උන්වහන්සේ අපිට කියලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් වෙන්න නම් අඩුම තරමින් සෝවහන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. බණ අහන්න, භාවනා කරන්න, ප්‍රතිපත්ති රකින්න, දන් දෙන්න ඒ ඇති. හොඳ බෞද්ධෙක් නිර්මාණය වෙනවා. දැන් මේ කියන නියම බුද්ධ ශ්‍රාවකයා මුල්ම පියවරේ ප්‍රාථමිකම බුද්ධ ශ්‍රාවකයා. ඉතින් මෙහා අය ගණන් ගන්න බෑ. බුද්ධ ශ්‍රාවකයෝ අතර මුල්ම පියවරේ ඉන්න කෙනා තුල තියෙන ඔය ලක්ෂණ ටික තමයි අපි සාකච්ඡා කළේ. ඒ අකල්යන මිත්‍රයෙක් වෙන්න ඕන කල්යන මිත්‍රයව ආශ්‍රය කරන්න ඕනේ ඊළඟට එයා බනහන්න ඕනේ අනිත් අයට ධර්මයේ බෙදන්න ඕන එයා යෝනිසෝ මනසිකාරෙන් ජීවත් වෙන්න ඕන මේක මේ නිර්වාණය උදෙසා නෙමෙයි ජීවිතයේ දිනදා ජීවිතේ යහපැවැත්ම උදෙසාත් යෝනිසෝ මනසිකාරය තාම වැදගත් කල්පනාවක් නැතිකම නිසා කොච්චර පාඩුව අපි කරගෙන තියෙනවද එනිසා යෝනිසෝ මනසිකාරය ජීවිතේ වැදගත් කොටසක් කරගන්න. පින්වත්නි ඊළඟේ කාරණාව ධම්මානුධම්ම ප්‍රතිපදාව. අපි හදාරපු, අපි අහපු, අපි ඉගෙනගත්ත ධර්මයට අනුව ජීවිත ගොඩනගා ගන්න එලෙස ජීවත් වෙන්න. දැන් අපි කතා කරන මේ ධර්ම දේශනාව ඇතුලේ ඔබව සෝහන් මාර්ගයට පිළිපන් පුද්ගලයෙක් බවට පත් කරනවා. ඔබ එතනට ඔසවා තබනවා. වෙන කිසිදු පින්කමකදී ඒක කරන්න බෑ. මේ අංග හතරම සම්පූර්ණ වෙන්නේ ධර්මදේශනාවකදී. අපි කල්යාණ මිත්‍රයෝ දැන්. මම බණ කියනවා, ඔබ බණ අහනවා. ඒ වගේම අපි ධර්ම ශ්‍රවණය කරනවා. ඊළඟට අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඊළඟට මේ අහපු බණ ධම්මානුධම්ම ප්‍රතිපදාව. කියන්නේ අහපු බණට අනුව අපි ජීවත් වෙන පින්වත්නි අපි අහලා තියෙනවා ධර්ම ශ්‍රවණය කරන අයට දේශනා කරපු කෙටි ධර්ම අවවාදයක්. මොකද්ද? සුනාත ධාරේත චරාත ධම්මේ. අහන්න, දරන්න, ඊටම හැසිරෙන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මයේ දරාගෙන ඉන්න. එතනින් අතර වෙන්නේ වහුඟාකය කරන්නේ ඒකයි. බණ ගොඩාක් දන්නවා. හැබැයි ධර්මයට අනුව ජීවත් වෙන්නේ නෑ. දන්න චුට්ට හරි කමන්නේ ජීවිතය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ උන්වහන්සේ අපිට කියන්නේ කුල්ලූපමංගෝ භික්කවේ ධම්මං දේශෙස්ස දේශාමි නිතරණත්තාය නොගහනත්තාය. මේ ධර්මය මා දේශනා කළේ සංසාර සාගරයෙන් එතර වෙන්න යාත්‍රාවක් වශයෙන් පාවිච්චි කරන්න කියලයි. මේ යාත්‍රාව කරගහගෙන සාගරයේ පයින් යන්න එපා. මේ යාත්‍රාව මත නැගලා සසර ගමන එතර වෙන්න. ඉතින් ඒ නිසා මේ ධර්මය ඔබ දන්නේ කොච්චරද තව තව රැස් කර කර පුරෝ පුරෝ ඉන්න කලින් දැනට දන්න ටික ක්‍රියාත්මක කරන්න. ඒ තමයි ඵලදායකම දේ. ඉතින් ඒ කාරණා ටික සම්පූර්ණ වෙනකොට මගේ පින්වත්නි ඔබ සෝවහන් මාර්ගයට ප්‍රවිෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. ඒ ධර්මදේශනාවක් ඇතුලේ අපි මේ ජීවිතය තුල සෑහෙන උත්තරීතර තත්වයකට ඔසවා තබනවා. ඒ නිසා ධර්මදේශනාවක් කියලා කියන්නේ ඔබේ ජීවිතේ තාම වාසනාවට පිනට ඔබට ලැබෙන අවස්ථාවක්. වෙන පින්කමකදී ඔබ පින් රැස් කරගන්නවා. ඒක ධර්මදේශනාවෙත් සිද්ධ වෙනවා. ඊට අමතරව ධර්මදේශනාවකදී ඔබ උත්තරීතර ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක දිගටම පවත්වාගෙන යන්න. දිගටම පවත්වාගෙන යන්න. දැන් ඔබ මේ වෙලාවේ ඔබ බුදුරජාණන් වහන්සේගේ නියම ශ්‍රාවකයෝ හට දෙනාගෙන් එක්කෙනෙක්. මේක ආයෙ බිඳගන්න එපා. මොනවද දැන් කරන්න ඕනේ? දිගටම කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න. ඔබ හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙන්න දිගටම බනහන්න එළඹ සිටි සිහියෙන් හොඳ කල්පනාවෙන් ජීවත් වෙන්න. මෙතෙක් ඔබ අහලා තියෙන බණට අනුව ජීවත් වෙන්න. සරලයිනේ. ඔය ටික නැතුව කොච්චර වටේ ගියත් වැඩක් නෑ. ඔබ නියම අර කුලකයට ඇතුළත් වෙලා නැහැ. ඒ නිසා පින්වත්නි, ඒ ගැන අවධානය යොමු කරන්න. දැන් අද පජ්ජුන්න දීතු සූත්‍රයේදී සඳහන් වෙන තවත් වැදගත් කාරණාවක් අපි සාකච්ඡා කරන්න ඕනේ. පජ්ජුන්න දීතු සූත්‍රයේදී අපිට පැහැදිලි කරනවා මගේ පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට ධර්ම අවබෝධ වෙනවා. ඒගොල්ලෝ නිර්වාණයට ලං වෙනවා. ඒ කාරණාවට අමතරව ධර්ම ශ්‍රවණය තුල ගොඩනැගෙන ප්‍රසාදනීය මානසිකත්වය නිසා ප්‍රභාෂවර මානසිකත්වය නිසා ඔවුන් දෙව්ලොව උපදිනවා කියලා. මේ මේක ඊටාම පරිස්සමට තේරුම් ගන්න ඕනේ කාරණාවක්. මේ පජ්ජුන දීත සූත්‍රයේදී පමණයි මේ කාරණාව සියුම්ම කියන්නේ. මොකද්ද? ධර්ම ශ්‍රවණය සඳහා ප්‍රඥාව අවශ්‍යයි. ශ්‍රවණයට නම් ප්‍රඥාව ඕනේ නැහැ. ඕනෙම දෙයක් ඕනෙම කෙනෙකුට මේ මේ බිහිවි නැත්තම් ඇහෙනවනේ. හැබැයි මේ කියන්නේ ධර්ම ශ්‍රවණයේ ප්‍රඥාව අවශ්‍යයි කියන්නේ ධර්මය ශ්‍රවණය කරාට මදි අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කර ගැනීම සඳහා ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව නැති කෙනෙක් බණ ඇහුවොත් ප්‍රඥාව නැති කෙනෙක් ශ්‍රද්ධාවෙන් පමණක් බණ ඇහුවොත් මොකද වෙන්නේ? මේක හරිය ලස්සන තැනක් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ප්‍රඥාවෙන් තොරව ශ්‍රද්ධාවෙන් බණ ඇහුවොත් ඔහුගේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. තේරුම් ගන්න මොලයක් නැහැ. කල්පනාවක් අවබෝධයක් නැහැ. හැබැයි ශ්‍රද්ධාවෙන් අහනවා. ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ ප්‍රසාදය නිසා ඔහු දෙව්ලොව උපදිනවා. පුංචි කතාවක් කියන්නම්. පින්වත්නි මේ ලංකාවේ අතීතයේ සිද්ධ වෙච්ච ඊටාම සුප්‍රසිද්ධ සිදුවීමක්. කුඹල්තිස් කියලා පර්වතයක් තිබුණා. ඒ පර්වතයේ තිබුණ පන්සලක් අරියාකර කියලා අතීත සිද්ධියක්. අරියාකර පන්සලේ මහ විශාල ගල් වෙනක් තිබ්බා. ස්වාමින් වහන්සේලා හන්දෑවට ගල් වෙනට රැස් වෙලා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. ගල් වෙනේ ඉන්නවා තලවවුල්ලු. තලවවුල්ලුන්ට පුරුදු වුණා හැමදාම සතිපට්ඨාන සූත්‍රය අහන්න. තලවවුල්ලු නිතරම ජීවත් වෙන්නේ බණ අහමින්. මිය යන තලවවුල්ලු ගිහිල්ලා ඒ අවට ගම්වල මිනිස් මව් කුසක උපදිනවලු. මේ තලවවුලු 500ක් ඉතර හිටියා 500ෙම අවට ගම්වල මිනිස්සු වෙලා ඉපදුනා. සසර පුරුද්දට මේගොල්ලෝ ලොකු වෙලා තරුණ ළමයි විදිහට ආපහු අර පන්සලටම එනවා. බනහන්න. ඒගොල්ලෝ බනහලා ධර්මය අවබෝධ කරගෙන රහතන් වහන්සේලා බවට පත් වෙනවා. ඒ රහතන් වහන්සේලා යම් දවසක උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා මේ ගල්ලේනේ තලවවුල් වෙලා හිටපු අපි සතිපට්ඨාන සූත්‍රයේ නිකමට ශ්‍රවණය කරපු ආනිසංසයෙන් ඒ තුල ගොඩනැගිච්ච ප්‍රසාදනීය මානසිකත්වයේ බලයෙන් දෙව්ලොව ගියා මිනිස් ලෝකේ උපත ලැබුවා අද මෙතෙන් තැනකන් එන්න ශක්තිය ලැබුණේ අවබෝධ කරගන්න හැකියාව නැතත් නිකමට අහපු ධර්මය එතකොට ප්‍රඥාවෙන් අහන ඔබ ගැන කවර කතාවද කියලා ඒ රහතන් වහන්සේලා කියනවා එනත් ඒ නිසා කල්පනා කරන්න මේ ධර්මය ප්‍රඥාව නැති කෙනෙක් ශ්‍රවණය කරත් ප්‍රතිපලදායි. ඔහුට දෙව්ලොව යන්න මේ ධර්මය උදව් වෙනවා. ඉතින් දෙව්ලොව කියන එක අපි මහා ඉහලින් අගය කරන්නේ ඊට වඩා මේ ධර්මය අවබෝධ කරගත හැකි මිනිස් ලෝකේ හරි වටිනවා. මගේ පින්වතුන් අද කල්පනා කරන්න පජ්ජුනදීත සූත්‍රයේදී අපිට ධර්මයේ වටිනාකම ධර්මයේ ආනිසංශ ඒ ධර්මයේ තුල ඔබ පත්විය යුතු තැන පෙන්නවා. ඊට අමතරව අමතර කාරණාවක් විදිහට සුවිශේෂී කාරණාවක් කිව්වා ප්‍රඥාව නැති කෙනෙක් බණ ඇහුවත් දෙව්ලොව යනවා. ඉතින් ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි දෙකම එකතු කරගෙන බණ ඇහුවොත් ඔබේ සසර සුවපත් වෙනවා සසර සැපවත් වෙනවා විතරක් නෙමෙයි ඔබේ ධර්මාභෝධය ප්‍රඥාව ඉහළ යනවා මගේ පින්වත් ඔබට පජුන දීතු සූත්‍රය ඇසුරෙන් අද දවසේ මේ කළ ධර්ම දේශනාව ඔබේ සසර සුවපත් වීම පිණිස එවැගේම ඔබේ ධර්මාභෝධය පිණිස හේතු වේවායි දේශකයන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කළ පින්වත් හැම දිනාටමත් අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි පළමුව දෙවියන්ටත් ඔබ නමින් මිය කී ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං වෝ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ධර්මයේ වඩන්නා දෙව්ලෝකදී සංයුක්ත නිකායේ පජ්ජුන්න තීත සූත්‍රය ඇසුරෙන් ධර්මානුකූලව කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු. මෙවන් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය උන්වහන්සේට ලැබේවා. තුනුරුවන්ගේ සරණින් සිය දෙවියන්ගේ රැකවරණය නිරුක් නිරෝගී භාවය චිර ජීවනය ලැබේවා. පතන බෝධියකින් උන්වහන්සේ නිර්වාණ අවබෝධය ලැබේවා. Thank you. අද දේශිකානන් වහන්සේ දිවුලපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාම මහදීපති රාජකීය පඬිත හින්දුආවි ධම්මදීප ස්වාමින් වහන්සේ. ඔබටත් නම් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට අවශ්‍ය නම් විමසන්න 011269 7142 කතනෙන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.